ආයිබෝවන් අද අපි ගැඹුරින් විමසා බලන්නේ බුදුදහමේ එන හරිම වැදගත් දේශනාවක්. ඒ තමයි මහා ධම්මසමාදාන සූත්‍රය. ඔව්. මේක අපිට හම්බෙන්නේ සවැත් නුවර ජේතවනාරාමේදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාළ දෙයක් විදියට. හ්ම්. ඉතින් කවුරුත් සාමාන්‍යයෙන් කැමති තමන්ගේ දුක් කරදර නැති වෙලා සැප සම්පත් එහෙම වැඩි වෙනවට නේද? <laughs> ඒකනේ ඒක තමයි කවුරුත් හොයන්නේ. ඒත් ඇත්තදම ගොඩක් වෙලාවට වෙන්නේ අනිත් පැත්ත. නේද? දුකමයි වැඩි වෙන්නේ. සැප අඩු වෙලා යනවා. ඕහෝ. ඇයි එහෙම වෙන්නේ? අපි මේ උගුලක වගේ පැටලෙන්නේ ඇයි? මේ සූත්‍රය ඇසුරෙන් අපි ඒකට හේතුවයි ඒ වගේම ඒකෙන් ගැලවෙන විදියයි තේරුම් ගන්නයි මේ උත්සාහ කරන්නේ. ඔව් ඇත්තනම ඒක තමයි මූලික ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේත් භික්ෂුන්ගෙන් අහන්නේ ওই කාරණාවමයි. ඇයි මෙහෙම වෙන්නේ? ඔබලා ඒකට හේතුව හැටියට දකින්නේ මොකද්ද කියලා? ආ හරි. ඉතින් භික්ෂුන් වහන්සේලා දන්නා උත්තරේ තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ළඟමයි කියලා. ඒ නිසා උන්වහන්සේලා ඉල්ලා සිටිනවා භාග්‍යවතුන් වහන්සේගෙන්ම අර්ථය පහදලා දෙන්න කියලා. එතකොට තමයි උන්වහන්සේ මුලින්ම මේ කාරණාව පැහැදිලි කරන්න පටන් ගන්නේ. පුද්ගලයන් වර්ග දෙකක් ගැන කතා කරලා. ඒ කියන්නේ අර උතුම් ආර්යයන් වහන්සේලා සත්පුරුෂයන් ඒ වගේම ඒ උතුම් ධර්මයේ ගැන නොදන්න කෙනා. ඒ ධර්මයේ හික්මීමක් නැති කෙනා අශ්‍රතවත් පෘ탁ජනයා. කියලා කියන්නේ. හරියටම. අන්න ඒ කෙනා ගැන ඊට පස්සේ ඒ ඔක්කොම දන්නේ ධර්මයේ හික්මනු ශ්‍රාර්ථවත් අරිශ්‍රාවකයා කියන අනිත් කෙනා ගැනයි නේ. හරියටම හරි. ඔය දෙන්න තමයි. ඉතින් අර මුලින් කියපු කෙනා අශ්‍රතවත් පෘ탁ජනයා එයාට තේරෙන්නේ නැහැ මොනවද Tamanගේ ජීවිතයට එකතු කරගන්න ඕන දේවල් ඒ කියන්නේ සේවිතබ්බ ධර්ම. මොනවද අත්හරින්න ඕන දේවල් අසේවිතබ්බ ධර්ම කියලා. එයාට තේරෙන්නේ නෑ මොනවද ඇසුරු කළ යුත්තේ භජිතබ්බ ධර්ම මොනවද ඇසුරු නොකළ යුත්තේ අභජිතබ්බ ධර්ම කියලා. ඒ කියන්නේ මොනවද හොඳ මොනවද නරක කියලාවත් මොන පාරේද යන්න ඕන කියලාවත් අවබෝධයක් නැහැ. කිසිම අවබෝධයක් නැහැ. ඉතින් ඒ නොදන්නාකම නිසා මොකද වෙන්නේ? එයා වැරදි දේවල්මයි පුරුදු කරන්නේ. වැරදි දේවල්මයි ඇසුරු කරන්නේ. හරි දේවල් හරි දේවල් අතෑරලා දානවා. ඉතින් ප්‍රතිඵලය? ඒක ඉතින් 아무තුවෙන් කියන්න දෙයක් නෑ වගේ නේද? ඔව් ප්‍රතිඵලය තමයි අනිත්‍ය අකන්ත අමනාප ධර්ම ඒ කියන්නේ දුක්ඛදායක අමිහිරි අමනාප දේවල් ජීවිතයට එකතු වෙන එක අර ඉට්ඨ කන්ත මනාප ධර්මය කියන්නේ යහපත් ප්‍රියමනාප දේවල් පිරිහිලා යනවා ම්ම් දුක වැඩි වෙනවා සැප අඩු වෙනවා බුදුරජාණන් වහන්සේ වදාලේ අන්ධ බාල පෘ탁ජනයාට සිද්ධ වෙන්නේ ඔච්චර තමයි කියලා ඒ කියන්නේ ඇත්ත දකින්න බැරි අඥාන කෙනාට වෙන්නේ ඕක තමයි. ඒතර ධර්මය දන්න කෙනා ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා එයා හාත්පසින්ම වෙනස් නේද? අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම වෙනස්. එයා ආර්යයන් වහන්සේලා ගැන සත්පුරුෂීන් ගැන උන්වහන්සේලාගේ ධර්මය ගැන දන්නවා. ඒ වගේ මේ ධර්මයේ හික්මනවා. ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරනවා. ඔව් ප්‍රැක්ටිස් කරනවා. ඉතින් එයා හරියටම දන්නවා මොනවද කරන්න ඕන මොනවද නොකර ඉන්න ඕන මොනවද ඇසුරු කරන්න ඕන මොනවද ඇසුරු නොකර ඉන්න ඕන කියලා. එතකොට යාගේ තේරීම් හරියි. එයාගේ තේරීම් හරියටම හරි. එයා හරි දෙමයි පුරුදු කරන්නේ, හරි දෙමයි ඇසුරු කරන්නේ, වැරදි දේවල් අත්හරිනවා. ඒකේ ප්‍රතිඵලයක් එනව අනිත් පැත්ත වෙන්න ඇති. අනිවාර්යෙන්ම එයාගේ ජීවිතේ තිබුණු දුක ටික ටික නැති වෙලා යනවා. යහපත සැප සතුට ඇති වෙනවා, වැඩි දියුණු වෙනවා. ජීවිතය ගැන අවබෝධයක් තියෙන කෙනෙකුට වෙන්න ඕන දේ ඒක තමයි. හරි. එතකොට මේ තෝරා ගැනීම මේ කළ යුතු දේ සහ නොකළ යුතු දේ අතර වෙනස හරියටම පැහැදිලි කරන්න තමයි බුදුරජාණන් වහන්සේ ධම්ම සමාදාන කියන සංකල්පය ගෙන්නේ නේද? ඒ කියන්නේ අපි ජීවිතයේ දේවල් සමාදන් වෙන අනුගමනය කරන ආකාර හතරක් ගැන. ඔව් හරියටම. ධම්ම සමාදාන කියන්නේ ධර්මයන් සමාදන් වීම නැත්තම් ක්‍රියාවන් අනුගමනය කිරීම. අපි ජීවිතේ සැප දුක තීරණය වෙන්නේ අපි කොයි වගේ ධම්ම සමාදානයන් අනුගමනය කරන්න කියන එක මත. උන්වහන්සේ ඒක වර්ග හතරකට බෙදලා පෙන්නනවා. මොනවද වර්ග හතර? පළවෙනි එක තමයි වර්තමානීය දුක් සහිතයි අනාගතේ දුක් විපාක ගෙන දෙන සමාදන් වීම. ඒ කියන්නේ පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින්ච දුක්ඛ විපාකං. හ්ම්. කරනකොටත් දුකයි, පස්සෙත් දුකයි. ඔව් දෙවෙනි එක වර්තමානයේ සැප සහිතයි ඒත් අනාගතයේ දුක් විපාක ගෙන දෙන සමාදාන් වීම. පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකං. හා අන්න අර මම කලිනුත් කියපු එක. දැන් සැපයි පස්සේ තමයි ප්‍රශ්නේ. ඒක තමයි. තුන්වැරි එක වර්තමානයේ දුක් සහිතයි ඒත් අනාගතේ සැප විපාක ගැන දෙන සමාදාන වීම පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකං. දැන් ටිකක් අමාළුයි ඒත් ඉස්සරහට හොඳයි. ඔව්. හතරවෙනි එක වර්තමානයේත් සැප සහිතයි අනාගතයේත් සැප විපාක ගැන දෙන සමාදාන වීම. පච්චුප්පන්න සුඛං චේව ආයතින්ච සුඛ විපාකං. දැන් සැපත් එක්ක කරනෝ පස්සෙත් සැපයි. ඒක තමයි හොඳම එක වගේ. ඒක තමයි අග්‍රම එක. ඉතින් මේ හතර තමයි තියෙන්නේ. එතකොට අර අවිද්‍යාවෙන් ඉන්න පුද්ගලයා, අශ්‍රතවත් පෘ탁ජනයා, එයා මේ හතර දිහා බලන්නේ කොහොමද? එයා තෝරගන්න මොනවද? එයාට වෙන්නේ ලොකු වැරදක්. එයා මේ හතර ගැන හරියට දන්නේ නැහනේ. අවිද්‍යා අවිජ්ජාගතෝ කියලා කියන්නේ ඒකයි. නොදන්නා නිසා අවිද්‍යාවෙන් මුලා වෙලා ඉන්නේ. ඉතින් එයා මොකද කරන්නේ? අර පළවෙනි වර්ගය දැන් දුක පස්සේ දුක සහ දෙවෙනි වර්ගය දැන් සැප පස්සේ දුක කියන දෙක එයා පුරුදු කරනවා. අත්හරින්නේ නැහැ. ඇයි මොකද එයා අනාගතේ එන දුක් විපාකේ දකින්නේ නැහැ. එයාට පේන්නේ එක්ක වර්තමානයේ තියෙන දුක පළවෙනි එකේ නැත්තම් වර්තමානයේ තියෙන සැප දෙවෙනි එකේ. අනාගත ප්‍රතිඵලය ගැන එයාට පේන්නේ නැහැ. තේරුණා. එතකොට අනිත් දෙක? අනිත් දෙක ඒ කියන්නේ තුන්වෙනි එක දැන් දුක පස්සේ සැප සහ හතරවෙනි එක දැන් සැප පස්සෙත් සැප කියන දෙක එයා පුරුදු කරන්නේ නැහැ. අත්හරිනවා. ඒ මොකද? ඒකට හේතු දෙකක් තියෙන්න පුළුවන්. එක්ක ඔයා අනාගතේ එන සැප විපාකේ දකින්නේ නැහැ. එයාට හිතෙන්න පුළුවන් මෙනේ දැන් විඳින දුක විතරයි ඉස්සරහට මොන සැපක්ද කියලා. නැත්තම් එයාට වර්තමානයේ තියෙන දුක තුන්වෙනි එකේ දරා ගන්න බෑ. එයා කැමති නෑ පොඩි කඩි අමාරුවක් විඳින්න. ආ. ඒ කියන්නේ කම්මැලි වෙන වගේ දෙයක් නේද? නැත්නම් ඉවසීමක් නෑ. ඔව් ඉවසීමක් නෑ. අනාගතේ දිහා බලන්න නුවණක් නැහැ. ඉතින් මේ වැරදි තීරීම් නිසා මොකද වෙන්නේ? ආයෙත් අර කලින් කිව්ව දෙයම තමයි එයාගේ දුක වැඩි වෙනවා, සැප පිරිහෙනවා. යන්නේ එයා අර මුල් දෙකේම හිර වෙලා ඉන්නවා. ඒවයින් එන දුක් විපාක චක්‍රයකට අහු වෙනවා. හරියටම හරි. ඒක තමයි අවිද්‍යාවේ ඉන්න කෙනාගේ ස්වභාවය. හැබැයි ධර්මය දන්න ශ්‍රාවකයා විද්වා විජ්ජාගතෝ කියන කෙනා එයා මේ හතර දිහා බලන්නේ නුවණින් නේද? ඔව් එයා තමයි නුවණැති කෙනා. විද්වා කියන්නේ දන්න කෙනා. විජ්ජාගතෝ කියන්නේ විද්‍යාවට පැමිණි කෙනා, අවබෝධයටපත් කෙනා. ඉතින් යා මේ ධම්ම සමාදාන හතරම යථාර්ථයෙන්ම දන්නවා. ඒ කියන්නේ ඒවායේ වර්තමාන ස්වභාවයයි අනාගත විපාකයයි දෙකම දකිනවා. එතකොට යාගේ තීරණ කොහමද? එයා දන්නවා පළවෙනි එකයි දැන් දුක පස්සේ දුක දෙවෙනි එකයි දැන් සැප පස්සේ දුක දෙකේම අන්තිම ප්‍රතිඵලය දුකක් කියලා. අනාගත විපාකය හොඳ නෑ කියව දකිනවා. ඒ නිසා එයා ඒ දෙක අත්හරිනවා. පුරුදු කරන්නේ නෑ. පස්සේ සැප සහ හතරවෙනි එකේ දැන් සැප පස්සෙත් සැප අනාගත විපාකය යහපත් සැපදායකයි කියලා. ඒ නිසා එයා ඒ දෙක පුරුදු කරන අත්හරින්නේ නැහැ. වර්තමානයේ පුගි දුකක් දරා ගන්න උනත් තුන්වෙනි එකේදී එයා ඒක කරනවා. මොකද අනාගතේ යහපත දකිනවා. තේරෙනවා. ඒ කියන්නේ දිගු කාලීන දැක්මක් එක්ක වැඩ කරනවා. හරි එතුමා. ඉතින් එහෙම කරනකොට ප්‍රතිඵලය මොකද්ද? එයාගේ දුක නැති වෙලා යනවා, සැප වැඩි දියුණු වෙනවා. යහපතමයි වෙන්නේ. හරිම පැහැදිලි. එතකොට මේ කියන වර්ග හතරට අදාළ වෙන ක්‍රියාමනෝද කියලා බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනෝද උදාහරණ එක්ක. ඔව් ඔව් හරීම පැහැදිලි උදාහරණ දෙනවා. ඒ උදාහරණ දෙන්නේ දස අකුසල් සහ දස කුසල් පදනම් කරගෙන. ආ හරි. පළවෙනි වර්ගය ඒ කියන්නේ වර්තමාන දුක අනාගත දුක. ඒකට උදාහරණය තමයි දුකෙන් දුම්නසින් යුතුව දස අකුසල් කිරීම. ඒ කියන්නේ ඒ කියන්නේ කෙනෙක් අකමැත්තෙන් වගේ හිතේ අමාරුවෙන් සමහර විට බලපෑමක් නිසා සතුන් මරනවා, සොරකම් කරනවා, වැරදිකාම සේවනයේ යෙදෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුෂ වචන කියනවා, හිස් වචන කියනවා, අනුන් දෙයට ආශා කරනවා, තරහ හිත වඩනවා, මිත්‍යා දෘෂ්ටිය ගන්නවා. මේ දේවල් කරනකොට එයාට දුකයි, දුම්නසයි තියෙන්නේ. කරනකොට දුකයි. ඔව්. ඉතින් මේ ජීවිතයේත් එයා දුක් විඳිනවා ඊට පස්සේ මරණින් පස්සේ අකුසල් විපාක විදිහට අපායේ ඉපදිලා තවත් දුක් විඳිනවා. ඒකයි දැන් දුක පස්සේ දුක කිව්වේ. හරි. එතකොට දෙවෙනි එක දැන් සැප පස්සේ දුක. ඒක තමයි සතුටින් සොම්නසින් යුතුව අර කියපු දස අකුසල්ම කිරීම. කෙනෙක් හිතනවා ඇති ආමම් මේ හොරකම් කරලා සල්ලි හොයාගත්ත මාර සැපක් නේ තියෙන්නේ කියලා. එහෙම නැත්තම් බොරුවක් කියලා తాවකාලික වාසියක් ලබලා සතුටු වෙනවා. අද කාලේ ගොඩක් වෙලාවට දකින්න ලැබෙන දෙයක් නේද? අකුසලයක් කරලා ඒකෙන් ලබන తాවකාලික ලාභයට සතුටු වෙන එක. ඇත්තටම සතුටින් කරනවා ඒක ඒත් මොකද වෙන්නේ මේ ජීවිතේ යම් తాවකාලික සතුටක් ලාභයක් ලැබුවට ඒ අකුසල කර්මයේ විපාකයේ විදිහට මරණින් පසු අපායේ ඉපදিলা දුක් විඳින්න වෙනවා ඒකයි දැන් සැප පස්සේ දුක කිව්වේ පැහැදිලි දැන් තුන්වෙනි එකට යමු ද දුක පස්සේ සැප ඒක තමයි දස අකුසලයෙන් වැළකීම හැබැයි ඒක කරන්නේ දුකෙන් දුම්නසින්. සමහර විට කෙනෙකුට සතෙක් මරන්න ලොකු ආසාවක් එනවා නැත්තම් බොරුවක් කියන්න ලොකු පෙළඹවීමක් එනවා. ඒත් එයා හිත හදාගෙන අමාරුවෙන් සමහර විට අකමැත්තෙන් වගේ ඒ ආශාවන් පාලනය කරගෙන ඒ අකුසලයෙන් වැළකිනවා. හ්ම්. ඒ කියන්නේ සීලයක් රකින්න උත්සාහ කරනකොට මුලදී දැනෙන අමාරුව වගේ දෙයක්. ඔව් ඒක හොඳ උදාහරණයක්. මුලදී වැළකීම ඒ ඉන්ද්‍රිය සංවරය අමාරුයි දුකයි. වර්තමානයේ අපහසුාවක් තියෙනවා. ඒත් ඒ කුසල කර්මයේ බලයෙන් ඒ යහපත් ක්‍රියාවේ විපාක විදිහට එයා මරණින් පසු සුගතියේ ඉපදිලා සැප ලබනවා. ඒකයි දැන් දුක පස්සේ සැප. හරි. අවසානයේක හතරවෙනි එක. දැන් සැප පස්සෙත් සැප. ඒක තමයි හොදම එක. ඒක තමයි සතුටින් සොම්නසින් යුතුව යහපතෙහි පහසුවෙන් ඇලෙමින් දස අකුසලෙන් වැළකීම. ඒ කියන්නේ කෙනෙක් හරීම කැමැත්තෙන් සතුටු විදිහින් පන්සිල් රකින්නවා, දන් දෙනවා, භාවනා කරනවා, අනිත් අයට උදව් කරනවා, ඒ යහපත් දේ කරන එක එයාට බරක් නෙවෙයි සතුටක්. ආ ඒ කියන්නේ කුසල් කරන එක පුරුද්දක් වෙලා ඒකෙන් සතුටක් ලබන මට්ටමටපත් උනාම වගේ. හරියටම. එයා ඒ යහපතෙහි රසය දන්නවා. ඉතින් මේ ජීවිතේ ඒ යහපත් ක්‍රියා නිසාත් එයා සැපෙන් සතුටින් ඉන්නවා. මරණින් පස්සෙත් ඒ කුසලයේ විපාක විදිහට සුගතිය ඉපදিলা තවත් සැප ලබනවා. ඒක තමයි දැන් සැප පස්සෙත් සැප කියන්නේ. හරිම පැහැදිලි. මේ උදාහරණ ටිකෙන් ඇත්තට මේ ධම්ම සමාදාන හතරේ ස්වභාවය හොඳට තේරෙනවා. ඔව්. මේ කාරණා තවත් හිතට කවදින්න බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව උපමා හතරකුත් ගේනවා නේද මේකට? ඔව් ඔව්. ඒ උපමා ටිකත් හරිම බලවත්. ඒකෙන් මේ ධර්ම කාරණාව තවත් ගැඹුරට තේරුම් ගන්න පුළුවන්. මොනවද ඒ උපමා? පළවෙනි වර්ගයට ඒ කියන්නේ දැන් දුක පස්සෙත් දුක දෙන සමාදානයේට උන්වහන්සේ උපමා කරන්නේ වස මිශ්‍ර කරතු තිත්ත ලැබුයුෂ වගේ කියලා. ප්‍රසන්නයි තිත්තයි බිව්වට පස්සේ මොකද වෙන්නේ? වස නිසා මරණය හරි මාරාන්තික දුකක් හරි ලැබෙනවා. අන්න ඒ වගේ තමයි දුකෙන් කරන අකුසලයත්. කරන කොට දුකයි විපාකයේ දුකයි. හරිම ගැළපෙන උපමාවක්. දෙවෙනි එකට. දෙවෙනි එකට දැන් සැප පස්සේ දුක දෙන එකට උපමාව තමයි ලස්සන පාටක් හොඳ සුවඳක් මීරි රසක් තියෙන ඒත් වස මිශ්‍ර කරපු බීමක් වගේ. ආ අර උඩින් ලස්සනට තිබුණට ඇතුලෙන් විනාශකාරී එක. ඒක තමයි. සමහර වෙලාවට මීපැණි වගේ වෙන්න ඇති. බොනකොට හරිම ප්‍රියයි, රසයි, සුවඳයි. ඒත් වස දාලා තියෙන නිසා බිව්වට පස්සේ ප්‍රතිඵලය මරණය හෝ මාරාන්තික දුකක්. අන්න ඒ වගේ තමයි සතුටින් කරන අකුසලයත්. తాවකාලිකව ප්‍රිය වුණාට විපාකයේ හරිම භයානකයි. ඒක නම් ඇත්තටම හිතන්න ඕන කාරණයක්. ගොඩක් අය රැවටෙන්නේ උතනදී. හරි, තුන්වෙනි උපමාව. දැන් දුක පස්සේ සැප. ඒකට උන්වහන්සේ උපමා කරන්නේ පැරණි වෙදගමේ පාවිච්චි කරපු බෙහෙතක්. ඒ තමයි පාණ්ඩු රෝගය වගේ ලෙඩවලට දෙන බෙහෙත් වර්ග අරලු බුලු වගේ කලවම් කරපු ගව මුත්‍රා. ආ. ගව මුත්‍රා. ඒකනම් බොන්න අප්‍රසන්න ඇති. අනිවාර්යයෙන්ම බොනකොට අප්‍රසන්නයි, දුඟදයි, සමහරට වමන යන්නත් පුළුවන්. ඒත් ඒක බිව්වට පස්සේ මොකද වෙන්නේ? ලෙඩේ සුව වෙලා පස්සේ සුවය සැපය ලැබෙනවා. අන්න වගේ තමයි දුකෙන් වුණත් අකුසලයෙන් වැළකීම. වර්තමානයේ අපහසු වුණාට අනාගත ප්‍රතිඵලය යහපත්. ඒක තරිම ගැලපෙනවා. හතරවෙනි එකට මොකක්ද උපමාව? දැන් සැප, පස්සෙත් සැප. ඒකට උපමාව තමයි හිතන්නකෝ දීකිරි, මීපැණි, ගිතෙල්, උක්කකුරු වගේ රසවත් ගුණවත් දේවල් හොඳට කලවම් කරලා හොඳට පානයක්. සමහර විට ඒ කාලේ ලේ අතීසාරය වගේ රෝගවලටත් මේ වගේ දේවල් පාවිච්චි කළා වෙන්නේ නැති. හ්ම්. අහනකොටත් රසයි වගේ. ඔව්. ඉතින් මේ බීම බොනකොටත් ප්‍රියයි, රසයි. බිවට පස්සෙත් මොකද වෙන්නේ? ශරීරයට ගුණයි, ලෙඩ සුව වෙනවා, සුවය ලැබෙනවා. අන්නේ වගේ තමයි සතුටින් කරන කුසලයත්. කරනකොටත් ප්‍රියයි සැපයි, ප්‍රතිඵලයත් සැපයි. මේ උපමා හතරෙන් නම් කාරණාව සම්පූර්ණයෙන්ම වගේ පැහැදිලි වෙනවා. අර වසදාපු රසබීම උපමාව තමයි මට හිතන්නේ අද කාලෙටත් වැඩියෙන් අදාළ වෙන්නේ. අර දෙවෙනි වර්ගයේ රැවටිලිකාර ස්වභාවය නිසා. ඔව් ඒක ඇත්ත. ඒකේ තියෙන භයානකකම තමයි ඒ తాවකාලික සතුටට අපි රැවටෙන එක. හරි. දැන් මේ ධම සමාදාන හතර ගැන කතා කරලා උදාහරණ උපමා දීලා අවසානයේට බුදුරජාණන් වහන්සේ අර හතරවෙනි ධම සමාදානය ගැන කියන දැන් සැප පස්සෙත් සැප දෙන එක ගැන විශේෂ දෙයක් වදාලා නේද? ඒකේ තියෙන ශ්‍රේෂ්ඨත්වය ගැන. ඔව් ඔව්. උන්වහන්සේ ඒ හතරවෙනි ධම්ම සමාදානයේ ඇති සුවිශේෂී බව එහි අග්‍රබව පෙන්වා දෙන්න තවත් බලවත් උපමාවක් ගෙනවා. ඒ මොකද්ද? උන්වහන්සේ වදාලා ඒ හතරවෙනි ධම්ම සමාදානයේ ඒ කියන්නේ වර්තමානයේත් සැප අනාගතයේත් සැප විපාක දෙන යහපත් සමාදානය හරියට සරත් කාලයේ වලාකුළු බාධාවක් නැති නීල අහසේ පායලා තියෙන හිරු මණ්ඩල වගේ කියලා. ආ බලාකොළ නැති අහසේ පායන ඉර ඔව්. ඒ හිරුමඩල මොකද කරන්නේ? අනිත් සියලුම අඳුර අන්ධකාරය දුරු කරමින් අහසේ බබලෙනවා, තැවෙනවා, දිලිසෙනවා. ඒ කියන්නේ අනිත් හැම දෙයක්ම යටපත් කරගෙන ඒක බැබලෙනවා. හ්ම්. අන්න ඒ වගේම මේ හතරවෙනි ධම්ම සමාදානයත් අනිත් ශ්‍රමණ බ්‍රාහමණයන්ගේ වෙනත් මත දැරෙන අයගේ වැරදිවාද ප්‍රතිවාද වැරදි දැකීම් කියන අන්ධකාරය මැඩගෙන ඒවා අභිභව බැබලෙනවා තැවෙනවා දිලිසෙනවා කියලා වදාලා ඒ කියන්නේ මේක තමයි නියම, නිවැරදි, ශ්‍රේෂ්ඨතම මාර්ගය අනිත් වැරදි මත අභිභව යනවා කියන එක. ඒකෙන් ඒ මාර්ගයේ තියෙන निराවුල් බව බලවත් බව හොඳටම පැහැදිලි වෙනවා. අනිවාර්යෙන්ම ඒක තමයි අග්‍රම ශ්‍රේෂ්ඨතම සමාදානය. ඉතින් මේ මුළු මහා ධම්ම සමාදාන සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය විදිහට මට නම් හිතෙන්නේ අපි කරන කියන දේවල් අපි තෝරගන්නා ජීවන මාර්ගයේ දිහා බලනකොට ඒ මොහොතේ දැනෙන සැපක් හෝ දුකක් දිහා විතරක් බලන්නේ නැතුව ඒකේ දිගු කාලින ප්‍රතිපාක මොනවද කියලා නුවණින් දකින්න ඕනේ කියන එක. නේද? හරියටම හරි ඒක තමයි හරය. වර්තමානයේ පොඩි අපහසුාවක් තිබුණත් දිගු කාලිනව සැබෑ කල්පවතින සතුටක් යහපතක් ගෙන දෙන මාර්ගය තෝරගන්න එකේ වැදගත්කම. අර නොදන්න කෙනා යන විනාශකාරී පාරයි දන්න කෙනා තෝරගන්න යහපත් පාරයි අතර වෙනස මේ සූත්‍රයෙන් හරිම පැහැදිලිව පේනවා. ඔව් මෙතනදී ඇත්තටම අපි හැමෝටම ගැඹුරින් හිතන්න වැදගත් ප්‍රශ්නයක් ඉතිරි වෙනවා වගේ මට හිතෙන්නේ. ඒ මොකද? අපි අපේ එදිනෙදා ජීවිතේ කරන කියන දේවල්, අපි ගන්න තීරණ, අපි යන එන තැන්, අපි ඇසුරු කරන අය. මේ හැම දෙයක්ම දිහා බලලා මේවා අර කියපු ධම්ම සමාදාන හතරෙන් කොයි ගණයකද වැටෙන්නේ කියලා අපිනම හඳුනා ගන්න පුළුවන්ද? ආ ඒකනම් හොඳ ප්‍රශ්නයක්. අපි කරන දෙයක් අර පළවෙනි එකටද දෙවෙනි එකටද තුනටද හතරටද අයි තියෙන්නේ කියලා තේරුම් ගන්න එක. ඔව්. එහෙම තේරුම් අරගෙන අර පළවෙනි සහ දෙවෙනි වර්ගයේ අයහපත් දුක් විපාක දෙන සමාදානයන්ගෙන් ටිකෙන් ටික හරි මිදෙන්නේ කොහොමද? අර තුන්වෙනි සහ විශේෂයෙන්ම හතරවෙනි වර්ගයේ ඉකිලෙන යහපත සහ කල්පවතින සැපය ගෙන දෙන සමාදානයන් පුරුදු කරන්න අපිට ගන්න පුළුවන් පුංචිම පුංචි පියවර මොනවද? ඒක ඇත්තටම ප්‍රායෝගිකව හිතන්න ඕන දෙයක්. මේ හේතුඵල දහම ගැන තියෙන මේ මූලික අවබෝධය මම හිතන්නේ මේ තොරතුරු පිරිච්ච ක්ෂණික දේවල් පස්සේ දුවන ලෝකයක ඇත්තටම වටින දේ මොකක්ද නොවටින දේ මොකක්ද කියලා තෝරා බෙරා ගන්න ලොකු උපකාරයක් වෙයි. ඇත්තටම ඒ වගේම මේ ධර්මය අහලා භික්ෂූන් වහන්සේලාත් ඊටමත් සතුටු වුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ සතුටින් පිළිගත්තා කියලත් සූත්‍රයේ අවසානයේ සඳහන් වෙනවා නේද? ඔව් භගවතෝ භාසිතං අභිනන්දුන්ති කියලා සඳහන් වෙනවා. උන්වහන්සේලාත් මේ ගැඹුරු ධර්මයේ අහලා සතුටටපත් වුණා. එසේනම් මහා ධම්ම සමාදාන සූත්‍රය පිළිබඳ අපේ මේ ගැඹුරු විමසුම අදට මෙතනින් අවසන් කරනවා. නැවතත් මෙවැනි මේ ධර්ම කාරණාවක් සමගින් හමු වෙමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.